ජාතික ගුවන්විදුලියේ සංරක්ෂිත හඬ පුස්තකාලයෙන් සත්ජන ශ්‍රාවක ඔබට පිළින කරන යටගිලාවක රසගුණාව අද රසපානී වැඩසටහනින් ජේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමකීර්තිද අල්විස් මහතා ඉදිරිපත් කළ සැරිසර වැඩසටහන කිසියම් තැනකින් කවදා හෝ කවුරු හෝ ගමනක් ආරම්භ කරයි එය ජීවිත ගමන විය හැකියි. නැතහොත් ජීවිත ගමන ඇතුළතම ගිහිදී යන වෙනත් චාරිකාවක් විය හැකියි. ඒ කුමක් වුවත් ගත වී යන කාලයට අනුරූපව කාලය සමග එක්වී යන ගමනක කවර තැනක හෝ සිට නතර වී ආපසු බැලීමේදී කඩයින් සංදිස්ථාන හමු මදක් නතර වී සිට ආමග ආපසු හැරී බලන විට ගත වූ සතපුම් කණු සහ පිය සටහන් දෙකේ හැකියි. ඒ 1981 ඒ වකවානුව ප්‍රවෘත්තිමය සංග්‍රහක අවශ්‍යතාවයේ ගුවන්විදුලිය තුල ඔද වැඩිමින් තිබුණු අවස්ථාවක්. ප්‍රවෘත්ති පසුබිමට අතිරේක වශයෙන් සතියන්තයේ කිසියම් සංග්‍රහිත වැඩසටහනක් ගුවන්ගත කළ යුතුයයි අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක එල්බ සිටි කාලයක් ඒ යෝජනා ඉදිරිපත් වුණා. ඒවා සම්මත වුණා. දිනය 1981 අගෝස්තු මාස 22 වෙනිදාවක්. එදා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු 9:10ට සිංහල පළමුවැනි දෙවැනි සේවා සහ ඒකාබද්ධව රජරට සහ රුහුණු සේවය ඔස්සේ මේ තේමාව විසිරී ගියා. වැඩසටහනේ නම කැඩපත. <laughs> කැඩපත. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය මගින් ඉදිරිපත් කරනු ලබන සංග්‍රාමයේ වැඩසටහන. ආයුබෝවන් අද සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9:10 සිට 9:30 දක්වා වන කාලය තුල සිංහල පළවෙනි දෙවෙනි සහ රජරට සහ රුහුණු සේවය ඔස්සේ ඔබට මේ අලුත් වැඩසටහනට සමන් දෙන්නට පුළුවන්. මේ වැඩසටහනින් අපේක්ෂා කරන්නේ කාලීන ප්‍රවෘත්ති, විවිධ විෂයන් යට පේවන සිදුවීම් ආදිය සංග්‍රාමයේ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමයි. සති දෙකක්වත් ඉක්ම ගියේ නැත. කැඩපත නමින් රුහුණු සේවයේද වෙනත් වැඩසටහනක් ප්‍රචාරය වන බවට පැමිණිලි ලැබිලා. රුහුණු සේවයට කලින් සිංහල පළවෙනි සේවයෙන්ද කැඩපත යන නමින් වැඩසටහනක් ප්‍රචාරය වී තිබිණ. අප තෝරාගත්තේ ඒ පළමු නාමය. කෙසේ වෙතත් කැඩපත යන නම වෙනස් කිරීමට තීරණය විය. අලුත් වැඩසටහනට නමක් ලැබීමට අවශ්‍යයි. එවක සිංහල විශ්වකෝෂයේ සිටි අරිසින් අහුබුදු ශූරින් සොයා ගියේ අලුත් නමක් ලබන ලෙස ආරාධනා කරන්නටයි. මොකක්ද මේ වැඩසටහනේ පරමාර්ථය? රටතොට ඇවිදලා සිදුවන කාලීන සිදුවීම් ඇතුළත් කරන ඉදිරිපත් කරන වැඩසටහනක්. මද වේලාවක් ගණිත ශාස්ත්‍රානුකූලව සටහනක් සකස් කළ ආරීෂෙන් අහුබුදු සූරීන් නමක් දුන්නා. ඔහු අකුරු හතරක් අත තැබුවා. චාරිකාවෙන් සොයා ගන්නා වූ හරය. සැරි කියන්නේ චාරිකාව, සර කියන්නේ හරය. සැරි සර. ගුවන්විදුලි කාර්යාලයට පැමිණි කල වාදක මණ්ඩලයේ හිතවත් වාදක ශිල්පීන් කිහිප පොලක් හමු වී තේමා වාදනයක් සකස් කර දෙන්නයි කීවේ. එක් මැදිරියකට විනාඩි කිහිපයක් තුල එක් රොකු වුන් වාදනයක් නිර්මාණය කොට පාටිගත කර දුනි. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මැදිරි 20 ගණනකට ආසන්න ප්‍රමාණයක් ගුවන්විදුලිය තුල තිබුණද සැරිසර පුවත් සංග්‍රහව පසුගිය පස් අවුරුද්දටම මැදිරියත් තුල සකස් වූ වැඩසටහනක් නොවේ. මැදිරි පහසුකම් නොමැති නිසා නොවේ එය අවශ්‍යතාවයෙන්ම කළ දෙයකි. ප්‍රවෘත්ති වැඩසටහන ඒකකයට වෙන් කර ඇති ජනෙල් වීදුරු ඇති සාමාන්‍යයෙන් වායු සමීකරණය කරන ලද පමණක් සාමාන්‍ය කාමරයක ඒ සකස් විය. පටිගත කරන යන්ත්‍රය හැර කල්පන ගොස් ඇති නිසා හත්වෙනි මැදිරියෙන් ඉවත් කළ ශබ්ද පාලන යන්ත්‍රයකුත් සුදේශීය සේවයේ ප්‍රචාරය වන සම්බන්ධතා මැදිරි අංක 3 න් ඉවත් කළ මයික්‍රොෆෝනයත් සැරිසර මුද්‍රණයේදී පස් අවුරුද්දක්ම අපට පිහිටුවේ. ලෝකයේ විවිධ ප්‍රවෘත්ති වැඩසටහන් ශ්‍රවණය කරන මේ කාමරය තුල නිශ්ශබ්දතාවයක් නැත. වායු සමීකරණ යන්ත්‍රයත් ක්‍රියාත්මක වන විට සාමාන්‍යයෙන් නිතරම පවතින්නේ ශබ්ද ආකූල වූ මෙවැනි වාතාවරණයේ uh, සැරිසර කොටසින් කොටස පටිගත කරන ලෙස නිශ්ශබ්දතාවය ලබා ගැනීමට මිතුරන් පසුබට වන්නේ නැහැ. අතරින් පතර දුරකථනයත් නාද වේ. Hello ඔබ සැරිසරට යොදාගත්තේ මොන වගේ වැඩසටහන් ආකෘතියක්ද? සැරිසරට යොදාගත්තේ නිදහස් ගුවන්විදුලි ප්‍රචාරක සංනිවේදන ක්‍රමයක්. එය ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය ආදී රටවල පවත්නා ලිබරල් බ්‍රෝඩ්කාස්ටින් නම් සම්ප්‍රදායයි. ද හුදෙක් ජනතාවගේ සිතුම් පැතුම් අතරට සමීප වෙන ඉතාම සරල ක්‍රමයක් වන මේ සම්ප්‍රදාය මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මේ නෙවෙයි. සරිදාසාදී මම හිතන්නේ පළමුවෙන්ද. හොඳයි දැන් මේ වගේ ක්‍රමයක් අනුගමනය කිරීමේ මොකද බලාපොරොත්තු වෙන්නේ? දැන් අත වශයෙන් මේ වචනේ අර්ථය අනුව ලිබරල් බ්‍රෝඩ්කාස්ට් කියන වචනේ අර්ථය අනුව නිදහසක් තියෙනවා. නිදහස් විකාශන ක්‍රමයක්. දැන් අසන්නන් තුලට ඉතාමත්ම කිට්ටු වෙන්නට පුළුවන්. අනිත් එක සාමාන්‍ය සම්ප්‍රදායේ ගුවන් විදුලියේ හෝ වේවා වෙනත් ජන සංවේදන මාධ්‍යවල වේවා තියෙන එක්තරා කොටු වීමක්. එහෙම නැත්නම් නීති රීති මාලාවක් අතරතුර ඉඳගෙන ඒ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. සම්මත නීතියට දීලා කොටසක් තියෙනවා. ඒවා ගුවන්විදුලි මූල ධර්මයන් අනුව කතා බහ කිරීමේදී, බස හසුරුවීමේදී, එහෙම නැත්නම් ශබ්ද ඉදිරිපත් කිරීමේදී එක්තරා තියෙනවා මෙන්න මෙහෙම විය යුතුයි එතනින් එහාට යෑම සුදුසු නැහැ කියන. අර මේ නීති රීති පොඩ්ඩක් කඩාගෙන ඉවතට යෑමක් තමයි මේ ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං වලින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සම්මත මූලාශ්‍ර වලට වඩා ธรรม ඔබ්බෙන් ඉදිරියෙන් ගමන් කිරීමට තත් කිරීමක් තමයි මේ ලිබරල් බ්‍රොඩ්කාස්ටිං කියන සම්ප්‍රදායේ මූලික හරය වෙන්නේ. මේ මගින් අපිට පුළුවන් ඊටාම කෙටි කාලයක් තුල දැන් විනාඩි 18යි පරිසර ප්‍රචාරය වෙන්නේ. විනාඩි 18ක් තුල සමහර දවස්වල අපි ඉදිරිපත් කරලා තියෙනවා විවිධ අංග 10ක් 11ක් තරම්. ඒ කියන්නේ එක අංකයකට අපි විනාඩි දෙකක් පමණක් ගත කරලා තියෙනවා හරය පමණක් ඉදිරිපත් කිරීමේ. අනිත් එක ආමන්ත්‍රණය කරන ලීලාවෙන් ආසන්නන් සමග ඉතාම කිට්ටු වීම බස හසුරුවීමේදී ඔවුන් සමග ඉතාම සමීපයෙන් කතා කිරීම ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒ ප්‍රශ්නවලට අදාළ අන්දමින් පිළිතුරු සැපීම එහෙම නැත්නම් ඔවුන්ගේ ඌමනායකකම් සලකා බැලීම මෙන්න මේ ක්‍රියාවලිය තමයි ලිබරල් බ්‍රෝඩ්කාස්ටිං වලින් සිද්ධ වෙන්නේ සැරිසර අනුගමනය කළෙත් මෙතෙක් ඒ ක්‍රමයේ ඒ ක්‍රමයේ නිසාම හිතන සෑහෙන දුරට සැරිසර වටා අවුරුදු 5ක් තුල බහුතර සංඛ්‍යාවක් අප වටා එකතු වුණයි කියන්නේ වරක් කළුතර මහමග නවතා තිබූ හයියස් වෑන් රථයක් සොරාගෙන ගියේය. කළුතර පොලිසියෙන් ලැබුණු වාර්තාවක් අනුව සැරිසරෙන් වාහන අංකය ප්‍රචාරය කළෙමු. එදිනම රාත්‍රී දකුණු පළාතේ නගරයක චිත්‍රපටයක් බලා තේ කඩේකට පැමිණ තේබිව් පිරිසකට සැරිසර පුවත ඇසින. මිදුලට බසින විටම අර අංකයේ සඳහන් වාහනය එහි නවතා තිබුණු දැක පොලිසියට සැලකලෙන් වාහනය අල්ලාගත හැකි විය. කළුතර පොලිසියෙන් අපේ ප්‍රවෘත්ති අංශයට ස්තුතිය පළ කර ලිපියක් එවන ලදී. වාද්දුව තල්පිටියේ රේල්පාරේ පාලමක් මත මරා දමා ගොස් තිබූ ලදරු මල සිරුරක පුවත හෙළි කිරීමෙන් ඊට අදාළ ධනවත් නිවසක මේ කාර්යයක් අත්අඩංගුවට ගත හැකි විය. යාල වන උද්‍යානයේ සිටි දල පූට්ටුවා මරා දැමූ සැකකරුවෙකු සැඟවී සිටියේ. ඔහුගේ විස්තර හැඩරුව සැරිසරින් ප්‍රචාරය කළ පසුව පසුවදා ඔහු උසාවියට ඉදිරිපත් විය. ඔහු ඉදිරිපත් වූයේ ගුවන්විදුලියේ සැරිසර පුවත් සංග්‍රහයෙන් තමාගෙන තොරතුරු පැවසූ නිසා යයි උසාවියට බාර වෙමින් ඔහු කළ ප්‍රකාශය සඳහන් වී තිබිණි. උඩවලවේ තනමල් බිල පාර පැත්තෙන් එවන ලිපියක අප නම සඳහන් කරන්නේ නැහැ. මෙසේ සඳහනක් වෙනවා. මා අපගේ වෙළඳ සැරේ බියම් බූතයක් 750 ගානේ වැඩි මුදලකට විකුණු අවස්ථාවක සැරිසර පුවත්තුවෙන් එක් දිනක කියුණා එක්තරා වෙළෙන්දෙක් අල්ලා රුපියල් 5000ක දඩයක් නියම කරපු ප්‍රවෘත්තියක්. එදින සිට මාද වැඩි මිලකට බීම විකිණීම නතර කළා. එයින් මටද අප පාරිභෝගිකයන්ට වන්නට ගිය පාඩුව වැළකීම. මෑතකදී දුර බැහැර පාසල්වල අඩුලුඩුකමක් ප්‍රචාරය කළ අවස්ථාවක අධ්‍යාපන සේවා අමාත්‍යතුමා ලයනල් ජයතිලක මැතිතුමා වහාම ඒ අවස්ථාවේ සපුරාලීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා. මෙවැනි සිදුවීම් රාශියකි. නැති වූ දරුවන්ට මව්වරුන් මුණ ගැසීම, විවිධ කාලීන සිදුවීම් විස්තර සහිතව ඉදිරිපත් කිරීම, සමාජ සේවා ආගමික අවශ්‍යතා සහ ග්‍රාමීය ජනතාවගේ ගැණවිලි කෙරෙහි සැරිසරින් නොඑක්වර පිළිකරනදී එය සැරිසර කතුරුගේ අදහසක් නොව සැරිසර පිළිබඳව අදහස් දක්වා එවන ලෙස අපි ආරාධනා කළ පාඨකයන්ගෙන් සමූහයකගේ අදහස් එක්කල විට නැගෙන එක් මතයක් පමණකි. කිසියම් තැනකින් කවදා හෝ කවුරු හෝ ගමනක් ආරම්භ කරයි. ඒ ජීවිත ගමන විය හැකියි. නැතහොත් ජීවිත ගමන ඇතුළතම විහිදී යන දෙනක් චාරිකාවක් විය හැකියි. ඒ කුමක් වුවත් ගත වී යන කාලයට අනුරූපව කාලයේ සමග ඉක්වී යන ගමනක කවර තැනක හෝ සිට නතර වී ආපසු බැලීමේදී කඩයින් සංදිස්ථාන හමු වේ. මදක් නතර වී සිට ආමග ආපසු හැරී බලන විට ගත වූ සතපුම් කනුසා පිය සටහන් දැකිය හැකිය. එවිට ඇතිවන්නේ ආඩම්බරයක් නොව අහිංසක සතුටකි. <laughs> Ich bin der Babysitter von der ganzen Stadt. Und falls das eins der Baby schon ein Hobby hat, es singt so gern den Babysitter Boogie Woogie Song und der geht. Boogie. Man hört, das hier wie Babys musikalisch sind und viel mehr von Musik verstehen als sonst ein Kind. Und jedes Mal, wenn ich dem Kind die Windeln bind, da macht es wenn auch von den Babys keines mir gehört. Ich lieb das Girl, das täglich sich spazieren fährt, denn beide sind kommolig rund und wohlgenährt und singen. Mein Girl hat keinen Tag für mich alleine Zeit. Zum Küssen fehlt uns meistens die Gelegenheit, weil immer dann das Baby in der Wiege schreit und das geht und viel mehr von Musik verstehen auch sonst ein Kind. Und jedes Mal, wenn ich dem Kind die Windeln bin, dann macht es. <laughs> Und wenn auch von den Babys keines mir gehört, ich lieb das Girl, das täglich die spazieren fährt, denn beide sind so mollig rund und wohlgenährt und singen. <laughs> Doch wenn mal so ein Baby hier und mir gehört, wer ist es sein, der täglich spazieren fährt? Dann sing ich mit dem Babylein den Babysitter-Song und der geht. Okay. සැරිසර පස් අවුරුදු සංවත්සරය නිමිති කරගෙන අද අපි සැරිසර කාර්යාලයට ආරාධනය කළා ඒ අනුව වැඩම කළා නේපාල ජාතික සුවන ස්වාමිපාදයන් වහන්සේ අනුශාසනයක් පැවැත්වීමට. උන්වහන්සේ 1970 ගණන්වල ලංකාවට වැඩම කොට බෞද්ධ ධර්මයේ බෞද්ධ ජනතාවගේ අභිවෘද්ධිය පිණිස විශාල මෙහෙවරකයේදී සිටිනවා. සැරිසර පස් අවුරුදු කලාපයේදී දේශනයක් පවත්වන ලෙස අප උන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. සැරිසර සහ සැරිසර පාඨකයන් අතර ඇත්තේ දැඩි මිත්‍රත්වයක්. ඒ මිත්‍රත්වයේ ක්‍රමයෙන් වර්ධනය වූවා. අතවසෙම අපි තනි වූ පිරිසක් නොවේ. මිත්‍රත්වය ගැන සොයා බලන විට බෞද්ධයන් වූ අපට සැඟවුණු අතීතයක් තිබෙන බව උන්වහන්සේ දේශනා කරනවා. නේපාල ජාතික සුවන ස්වාමීපාදයන් වහන්සේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපේ රටේ සෑහෙන ප්‍රසිද්ධ රටක්. ඒ ප්‍රසිද්ධ රට කියලා කියන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් නේපාලත් අතර සෑහෙන සම්බන්ධතාවයක් එදා ඉඳලම තිබිලා තියෙනවා. එතකොට අපේ රටේ සාමාන්‍යයෙන් ලංකාව ගැන වෙනත් විදේශීය රටවලට වඩා සෑහෙන දැනීමකින් ඒ රටේ මිනිස්සු ජීවත් වෙනවා. අපි මෙහෙම කියනවා ලංකාව ගණන් ගන්නේ සාමාන්‍ය ඈත රටක් හැටියට. එතකොට දැන් සමහර අය කියනවා මේ මේ ලංකාව කියන්නේ ඈත රටක් නිසා අපි ලංකාවට යනවා කියන්නේ ඒක දුර රටකට යනවා වගේ තමයි කියන්නේ. මොකද කිට්ටුම රට ඉන්දියාව. ඉන්දියාවට යනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. නමුත් ලංකාවට යනවා කියන්නේ දුර රටක්. ඒක එකක්. අනිත් එක ලංකාව ප්‍රසිද්ධයි බෞද්ධ රටක් හැටියට නේපාලයේ බුදුරජාන් වහන්සේ උපන් රට. ඒ නිසා ඊළඟට කිට්ටුම බෞද්ධ අතින් කිට්ටුම රට ලංකාව හැටියට තමයි අපි ගණන් ගන්නෙ. නේපාලය ශ්‍රී ලංකාව අතර බුදුරජාන් වහන්සේගේ මේ ධර්මයේ වගේම නෑදෑ පරපුරකුත් සම්බන්ධයි. ඒ නෑදෑ පරපුර සම්බන්ධ වෙන්නේ මෙහෙමයි. නේපාලයේ බුදුරජාණන් වහන්සේගේ ඒ බාප්පා කියන්නේ තාත්තගේ සහෝදරයා තමයි අමිතෝදන රජතුමා. අමිතෝදන රජතුමාගේ පුතෙක් හිටියා පාණ්ඩු සාක්‍ය කියලා. ඒ පාණ්ඩු සාක්‍ය රජතුමාගේ දුවෙක් හිටියා බද්දකච්චායන කියලා. බද්දකච්චායන කුමාරිකාව සහෝදරයෝ පස් දෙනෙක් ගින් යුත් පවුලක ඉපදුනේ. එතකොට එකම කුමාරිකාව පවුලේ ඉන්න. මේ කුමාරිකාව ලංකාවේ පණ්ඩු වාසදේව කියන රජතුමා විසින් විවාහ කරගත්තා. ඒ ක්‍රිස්තු පූර්ව 414ත් 444ත් අතර කාලෙක. එතෙන් එදා ඇතිවෙච්ච ඒ නෑදෑ හිතවත්කම නිසා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතිනුත් ඒ වගේම අනිත් සමාජික අතිනුත් සම්බන්ධතාවයේ ගොඩනැගුණා. ඒතර තව කාරණාවක් සම්බන්ධව මතක් කළ යුතුයි මං හිතන විදිහට මොකද මේ බද්ද කච්චායනක් මාර්ගා ලංකාවට ඇවිල්ලා පණ්ඩු වාසුදේව රත්මාන්තික විවාහ වුණාට පස්සේ බද්ද කච්චාන කුමාරක හොයන්න ආව ඒ අයගේ සහෝදරයෝ. ඒ එක සහෝදරයෙක් තමයි මේ රෝහණ කුමාරයා. ඉතින් රෝහණ කුමාරයා ලංකාවට එනකොට ඒ තමන්ගේ නංගියෝ බලන්න එනකොට පණ්ඩු වාසුදේව රත්මා කිව්වා මේ දැන් ඔබ ආපහු ඒ රටට යන්න ඕන නෑ. මම ලංකාවේ ප්‍රදේශයක් බාර දෙනවා මේක දිනු කරන්න කියලා කියලා දකුණු තීරයත් නැගෙනහිර ප්‍රදේශයේ තියෙන ওই රෝහණ ප්‍රදේශය කියනක ඒ රෝහණ මේ කුමාරයාට බාර දුන්නා. බාර දීලා ඊට පස්සේ ඒ කුමාරයා ඒ ප්‍රදේශය දිනු කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ අනුරාධපුරයේ කියන එකත් මේ ඒ විදිහේ මොකද අනුරාධ කියන රාජකුමාරයා දිනු කරපු ස්ථානයක හැද තමයි සඳහන් වෙන්නේ. ওই විදිහට එතකොට තව කාරණයක් තියෙනවා. නේපාල් රටේ තියෙන නේපාල වංශාවලි කියන පොතේ සඳහන් වෙනවා ශ්‍රී ලංකාවෙන් සිංහල වෛශ්‍ය කුමාරයෙක් ඒ රටට ගිහිල්ලා ඒ රටේ රාජ්‍ය පාලනය කළා කියලා. ඉතින් මේ විදිහට අපි රාජ්‍යයේ තාන්ත්‍රික අතිනුත් සම්බන්ධයයි නෑදෑයෝ. මම ලංකාවට ඇවිල්ලා අධ්‍යාපනය හදාරමින් ඉන්න අවස්ථාවක මට හිතුණා ලංකාවේ බුද්ධ ධර්මයේ කොයිතරම් දියුණුවට මේ ශාසන කටයුතු මේ බෞද්ධෝ භික්ෂුන් වහන්සේලා කොයිතරම් හොඳට මේ කටයුතු කරගෙන යනවද කියලා. එතකොට ලංකාවේ හාමුදුරුවෝ 18 1000ක් විතර වැඩ ඉන්නවා. ඒ වගේම බෞද්ධයෝ 172ක් විතර ඉන්නවා. එතකොට මම වැඩි කාලයක් ලංකාවේ හිටපු නිසා මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. එකක් තමයි බෞද්ධයන් වශයෙන් ජාතික හැටියට ගොඩනැගීගෙන ඒ රටේ බෞද්ධ බලයේ තිබෙන හැටි දැක්කම මම. ඒ වගේම මේ හාමුදුරුවෝ තනින් තන වැඩ වැඩම කරලා බණ කියන හැටි දැක්කා. ඊළඟට බණ අහලා ඒ අනුව පිළිපදින කටයුතු කරන බෞද්ධනුත් මම දැක්කා. එතකොට බෞද්ධයන් සාමාන්‍ය අතින් කරන කටයුතු චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම තමාගේ ජන ජීවිතේ හැඩගස්සාගෙන හැටිත් මම දැක්කා. බෞද්ධයන් සාමාන්‍ය අතින් කරන කටයුතු චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම තමාගේ ජන ජීවිතේ හැඩගස්සාගෙන හැටිත් මම දැක්කා. බෞද්ධයන් වශයෙන් ජාතික හැටියට ගොඩ නැගීගෙන ඒ රටේ බෞද්ධ බලයේ තිබෙන හැටි දැක්කම. එතකොට බෞද්ධයන් සාමාන්‍ය අතින් කරන කටයුතු චාරිත්‍ර වාදිත්‍ර ඒ වගේම තමාගේ ජන ජීවිතයේ හැඩගස්සාගෙන හැටිත් මම දැක්කා. ඒ හැදියාව පස් අවුරුද්දක් තුල සැරිසරවතා රුකු අපේ ජන ජීවිතයේ මිත්‍රත්වයේ සහ නෑදෑකම රඳා පවත්වා ගන්නට හේතු බව මෙහිදී සඳහන් කළ යුතුය. සැරිසර කතුරුගේ ආයාචනය අනුව ඒවා තිබූ සුබපැතුම් දහස් ගණනක් එක් එක් අයට වෙන වෙනම ස්තුතිය පළ කරන්නට යැමෙන් මාධ්‍යෙන් ඉඩ මදි මාධ්‍යෙන් බැරි වුවත් සැපැලෙන්නේ ඉටු කිරීමට සැරිසර කාර්ය මණ්ඩලය අපේක්ෂා කරනවා මේ තාක් දුර එන්නට සැරිසරට අනුග්‍රහය දුන් හිටපු ගුවන්විදුලි සංස්ථා සභාපතිවරුන්ටත් හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන්ටත් වත්මන් ගුවන්විදුලි සංස්ථා සභාපති ලිබී විජේමාන මහතාටත් ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් කරුණාරත්න දීරමන් මහතාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.එස්.ටී. E ප්‍රනාන්දු මහතාටත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හිල්ටන් පෙරේරා මහතාත් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සැරිසර ස්තුතිය පළ කළා. සැරිසර සමග හෙවණැල්ලක් මෙන් ගමන් කළ වසන්ත ලංකාතිලක, හේමසිරි කුලරත්න, පාලිත පෙරේරා, මහින්ද ප්‍රනාන්දු යන ප්‍රවෘත්ති වැඩසටහන් ඒකකයේ සහෘදයන්ටත් ලිපි කටයුතු වලදී අනුග්‍රහය දැක් වූ ශාස්ත්‍රපති නිර්මලා සිල්වාටත් පස්වසක් අසා සිට විවේචන විමර්ශන අදහස් උදහස් අඩලුඩුකම් දැක්වූ හිතාදර පාඨකෝ බැහැමටත් සදාදර ස්තුතිය පළ කරමින් මේ විශේෂ පස්වරුදු කලාපයේ කොළඹ හතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්තියන්සේ පදිංචි සමරවීර මුදුලිගේ ද්වන් ප්‍රේමකීර්ති දල්ලුස්සන මා විසින් ප්‍රකාශයට පත් කරන ලද. පොඩ පොඩ පොඩ පොඩ පොඩ මේ ලබන සතිය සැරසර ප්‍රචාර වෙන්නේ අද වගේ ඉරිදා නෙවෙයි මේ මතක තියාගන්න සුපුරුදු විදියට සෙනසුරාදා ළමයි 10ට